විචිකිච්ඡාව සැකයේ දුන් යනවා දෝනම් ඵලයේ ලැබෙනකොටම අර අප කලින් කියන වෙනස් ආකාරයෙන් හෝ මේ සංස්කාර පංචකයේ තුල ස්කන්ධ පංචකයේ තුල හස්තයේ සුද්ධනේ මම ආත්මයක් කියලා ගන්නට දෙයක් නැති බව සත්‍ය වශයෙන්ම අනිත්‍ය දර්ශනය තුළ අනාත්ම දර්ශනය දර්ශනය අත්‍යන්ත විට ඔහුගේ සංස්කාරයේ කිසිම කොහේ යනවා මේ එක්කම ඔබට නිවන අරමුණු වෙනවා එතකොට ඔබට නිවන ගැන සැකයක් නෑ බුදුරජාණන් වහන්සේ මේ නිර්මාණ දේශනා කළ ඒ දේශනේ ගැන සැකයක් නෑ ධර්මයේ ගැන සැකයක් නෑ නිර්වාණය අවබෝධ කළ අස්කාර බුද්ධ සංඝරත්නයේ ගැන සැකයක් නෑ ඒවත් ඒකෙන් තමයි ආදී වශයෙන් සැක දුරු වෙන නිසා විදිච්ඡාවෙන් විදිච්ඡාව දුරු වෙනවා සෝවාන් මහත්මිය අනාගාමී මාර්ගයේදී කාමච්ඡන්ද ව්‍යාපාද කුක්කුච්ච කියන නිවන් දක්වන හැටි. අරහත් මාර්ගයේදී උත්තරේ සහ කියන්නේ. එතකොට අපි සංඛාය දිස්ත්‍රික්කයේ නැති ආකාර ගැන නොයෙක් දේශනාවල් වලදී ප්‍රකාශ කළා මේ ඉස්සෙල්ලා පිළිච්චිට අදාළ දේශනා. දැන් අපි සාමච්ඡන්ද ව්‍යාපාද විෂය සම්පූර්ණ වෙන ආකාරයේ අපේ මේ භවනාව තුළින් කොහොමද අත්දැකීමේ කියන එක පොඩ්ඩක් බලමු. ඒවා දකින්න පුළුවන් අය දැන් මේ දෙස්සේ මානසිකාරී වුණ කරන්නේ. කියන කප්පේ ප්‍රතික්ෂේප කරන්නේ. එන්න කප්පේ. තමා අත්දැක ඇති මේ විදිහට අවබෝධ කර ඇති ඵල සම්මාසයේ සම්පූර්ණම ප්‍රතික්ෂේප කරලා උපන මාර්ගය ලැබෙනවා කියන අදිස්ථානය ගැන ලබා ගන්න. හොඳයි. මොකද්ද කාමච්ඡන්දයේ මොකද්ද ව්‍යාපාදය? පස්වෙනිගේ කෑමයි පංචකාම කියන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය. එහි කෑම රූපේ මත කනේ කෑම සත්ත්‍ය නාසයේ කෑම ගඳ සුවඳ දිවේ කෑම රස ශරීරයේ කෑම උත්පත් මේවා මුලින් අපිට අපට ලැබෙනවා මේ සතුට ආස්වාද කිරීමට ඒ සතුට ලබා ගැනීමට අපේ කැමැත්ත ඒක තමයි ආශාවනි ආශාව නැති මේ ලෝකේ නැති මේ රහත් මාර්ගය මේ සාමච්ඡන්ද කියන්නේ පංචකාම පස්තෝන් කෙරෙහි ඒ දැයින් පතන දීමල කියන ආශාව. දැන් සුඛපත්තානයේදී අසුසාමයේ සිටදී සුඛපත්තානයේ ආපස්සාමයේ සිටදී කියන එකයි අවධානය යොමු කරන්න ඕන. එතකොට මේ සුඛය විඳින්නට ආශාවක් ඉඳෙන නිසා පංචකාමයන් පිළිබඳ ඇලීමක් ඇති වෙනවා. එතකොට මේ ඇලීම ඇති වෙන්නේ අපගේ සිත තුළයි. මෙතන තියෙන රූපයක් දැකලා මට සතුට වෙන්න පුළුවන්. ඒ සතුට සිත් දෙන්නේ මොකද කියන්නේ මගේ සිත තුළ. මේ ධර්මයේ පහළ කෙනෙකුට සතුට වෙන්නට පුළුවන්. ඒ සතුට තියෙන්නේ ධර්මයේ නෙවෙයි සමන්ගේ සිත තුළ. ගණතවල දැකලා සතුට වෙන්නට පුළුවන් ඒ සතුට කියන්නේ තමන්ගේ සිත තුළ අනිස්තරමන තුනයි. එතකොට මේ සතුට වේදනාවක් ගෙන දුන්නේ නැත්නම් අපි කුසල රූපයකට ඇලුම් කරනවා. යම් කිසි රූපයක් දැක්කට පස්සේ අපිට සතුටක් ගෙන දෙන්නේ නැත්නම් අපි ඒ රූපයට ඇලුම් කරන්නේ නැහැ. අපිට යම් කිසි සතුටක් සත්‍යයක් තුළින් ලැබෙන්නේ නැත්නම් ඒ සත්‍යයට දැනුම් කරන්නේ නැහැ. සත්‍යය දැනුම් කරන්නේ ඒ සත්‍යය තුළින් අපට සුඛ වේදනාවක් දුන්නත් පමණයි. සංවේගයක් තියෙනවා. සත්‍යයක් තියෙනවා. පොඩි සංවේගයක් තියෙනවා. එතකොට ඒ අපි ඇලුම් කරන්නේ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ධර්ම වලට නිරුයි අප තුළම අපේ සංස්කාරය තුළම ඇති වෙන වේදනාවට සුඛ වේදනාවට සුඛ වේදනාවටයි අපි ආශා කරන්නේ එහෙනම් දෙකම තියෙනවා සුඛ වේදනාවට තියෙන ආශාව නිසාමයි දෙකිනවා ඒකමයි දෙකිනවා කියන්නේ අතිදේශයන් අපේ දුක් වේදනාව විඳීමට කැමති නෑ සුඛ වේදනාව විඳීමට ඇති ආශාව නිසා අපට දුක් වේදනාවක් ලැබෙන්නේ නැත්නම් කිසිම අරමුණකින් ඒ කිසිම අරමුණක් කෙරෙහි අපේ දෙකීමක් කරන්නේ නැහැ. අපේ දෙකීම ඇතිවන්නේ අපට යම් කිසි අරමුණක් දුක්වට පසුව ඒ තුන දුක් වේදනාවක් ලැබෙනස් පමණයි. රූපයක් දකිනවා ඒ දකිනකොට ඒක නිසා අපිට දුක් වේදනාවක් ඇතිවෙනොත් අපි ඒ රූපේ කෙරෙහි ගැටෙනවා. සුඛ වේදනාවක් ඇති වුණොත් ඒ රූපේ කෙරෙහි අපි ඇලෙනවා. ඇලීමෙන් ගැටෙන එකම එකම වේදනාවේ දෙපැත්ත. දැන් සුඛපට්ඨානයේදී අසුරේ ස්ථානයේ සිටදී සුඛපට්ඨානයේදී පස්සේ ස්ථානයේ සිටදී මේ සුඛයේ අධ්‍යක්ම දැන් ආස්වාද කරන්න ආස්වාද කරන්න මුළු කය පුරා භූමිය යන සුඛයේ අධ්‍යක්ම කය සැහැල්ලුවෙනවා සිත සැහැල්ලුවෙනවා. කය සංසිඳෙනවා සිත සංසිඳෙනවා. කයට සුවයක් දෙනවා සිතට සුවයක් දෙනවා. සාන්ත සුඛය මොනිකක්ද? මේ සුඛ වේදනාව දැන් බලලා මේකපත් කරලා සුඛ වේදනාව විඳින්නට ඇති කැමැත්ත දෙකට සිටින මේ සුඛ වේදනාව මෙන්න මා තුළ තියෙන සුඛ වේදනාව විඳින්නේ කැමැත්ත මේ සුඛ වේදනාව විඳින්නේ කැමැත්ත ඇති වෙන්නේ ඇයි කොහොමද මේ සුඛ වේදනාව විඳින්නේ කැමැත්ත මේ හදවත තුලින් මතුවෙන්නේ අන්තිම වශයෙන් පරිදලා උඩට මතුවෙන්නේ කොහොමද? මේ සුඛ වේදනාව සුඛයක් කියයි ගන්නා දැරදී අවබෝධය නිසා. දුක්ඛේ සුඛ සංඥා චිත්ත විපල්ලාදේ නිසා. දුක්ඛේ සුඛ සංඥා චිත්ත විපල්ලාදේ නිසා. දුක්ඛේ සුඛ සංඥා සංඥා විපල්ලාදේ නිසා. අපි මේ සුඛය මම මගේ කියලා දැක්කට ඒ තුන්වෙනි ඇතිලා නැතිලා යන දෙයක් අනාත්ම දෙයක්. දැන් මේ සුඛයේ දෙකට බලන්න ඒ සුඛයේ දෙන කය දෙක දැන් බලන්න. කය සුඛ වේදනාව. මේ හැර දෙන කිසිම ධර්මයක් ওই සංස්කන්ධය තුළ තිබෙන්නේ කියලා දැන් බලන්න දුක් වේදනා අත්දකින දැනීමක් පිටක් තියෙනවා කයක් තියෙනවා මේ දෙක හැර වෙන මොනවද ඒක තියෙන්නේ සුඛ වේදනාව විඳින පුද්ගලයෙක් නැහැ. සුඛ දුක් වේදනාව දුක් වේදනාව විඳින සත්‍යයක් නෑ. වේදනාවක් හේතුන්ට අනුව ඇති වෙනවා හේතුන්ට අනුව ඇති වෙනවා. මේ මම මගේ නොවන වේදනාව මම මගේ කියලා අල්ලගත්තා අපි මතක් කරනවා. එතකොට මේ දුක වේදනාව අනිත්‍ය කියන්නේ. ආස්වාද සැලක් තුළ පවතින සුඛ වේදනාව ආස්වාද සැලක නෙමෙයි. නිරන්තරම අනිත්‍යට යනවා කියන මේ අනිත්‍ය කියන බව දන්නේ මොනවාද නිසා අපි මේක සැකයක් කියලා හඳුනනවා. මේ ප්‍රශ්නේ මේ දුක වේදනා විසිනම තාත්වික සංස්කාරයේ අපේ සංකාන තුළ බලවත් සංදයක් දැනත්තක් ආසාවක් තිබුණා ඒ ආස්ථාව නිසයි මෙතෙක් සංසාරයේ අනන්තත් සංසාරයේ ඉතිරි ඉතිරි දුක් විඳින මේ ගමන අපි ගමන් කළේ මේ සුඛ වේදනා විඳීමට තිබෙන කැමැත්ත නිසා මා පුතතර පායේ දැකගෙන ගියා අතතර පායේ දිනකට කරුණා ප්‍රේත ලෝකවල ඉඳලා කන්ද නැතුව බොන්න නැතුව දහතු විදමින් අනන්ත අප්‍රමාණ ඉඳන හැටි තරම් දුක් විඳා. මේ සුඛ වේදනාව තිබෙන අවස්ථාව නිසාම ඉස්සන් ලෝකේ නිමිතට සතුටා සියලුම දුක් විඳා. මේ සුඛ වේදනාව විඳීමට තිබෙන ආකාර නිසා මේ මනස ලෝකයේ මේ දක්වා තියෙන දුක් විඳින්නේ අපි ඒ නිසායි. මේක එක මොහොතක ඇති වී නැති වී යන සාක්ෂියම් දෙමින් මාත්‍රයක් සුඛ වේදනාව නම් මේකට තියෙන ආශාව නිසා ඉන් ඇති කරවන මහා දුක්ඛ සංවේ දෙකට දැන් මනසිකාරේ මොනතරම් අපි කොයින් තරම්නම් සංසාරක දුක මේ සියුම් සුඛ වේදනාවට පවතන ඇලීම නිසා වින්දට කියලා. සුඛ වේදනාව උදුම් සිතක් තරම්වත් ශාස්ත්‍රනම් කල්පක් තරම්වත් නැති ශාස්ත්‍ර දෙයක් නම් ඒකට දැනුම ඒකට ඇතිකරගත් ආස්වාදයේ ඇලීම නිසා අපරිඳ දුක් මේ මහා විශ්වයට දෙන්නේ. මේ තරම් මහා විචාලාවක් ඇති කර දෙන සුඛ වේදනාවට ආස්වාදයේ ඇයි මේ තරම් දුකක් ලබා දෙන බව දන්නවා නම් සංසාර ගමනේ නිවස්සන කරගන්නේ මේ සුඛ වේදනාවට තියෙන සංඥාව ආසාව නිසා බව දන්නවා නම් අපි ඒකට ආස්වාද කරනවාද මේ කියන්නේ මොනවද මේ තුන්වත්යි දුක් සමුදය සත්‍යය මේ තුන්වත්යි අද්දතුන් මේ දුක් සමුදය සත්‍යය මොකද්ද අවිද්‍යාව දුක්ඛේ අඥානං දුක පිළිබඳව නොදැනීම දුක්ඛ සමුදය අඥානං දුක්ඛ සමුදය පිළිබඳ නොදැනීම. මේ දුක්ඛන්දරා උපදින සමුදය මේ දකින්නේ. දැන් සුඛ වේදනා උපසකින් ඒකට ඇති කැමැත්ත සමසකින් ඒ කැමැත්ත ඇති කරන හේතුව අවිද්‍යාව මේ ධර්ම නොදත් මෝහකම සමස්තපතියි. මේ මෝහකම දන්නා මේ දැන් නැති වෙන ප්‍රඥාව අනිත්පතු. මේ සුත වේදනාවට ප්‍රඥා ආශාව අනිත්‍ය පවතින්නේ කොහේද අර අවිද්‍යාව තුළ දැන් බලන්න චතුරාර්ය සත්‍ය මෙතන මතුවෙනවා. සුඛ වේදනාව දුක්ඛ සත්‍යයි, සංක්‍රම දුක්ඛ සත්‍යයි. ඒක තියෙන ඇලීම ඒකෙන් දුකක් ඇති කර දෙන්නේ නැහැ කියන මෝඩකම නොදස්කම ඒ සුඛ වේදනාව ඇලීමට තියෙන අනිත්‍ය දුක්ඛ සංකේතයයි. මේවා දක්නා අපගේ මේ ප්‍රඥාව මාර්ග සත්‍යයි. මේ සත්‍ය තුනක් අපි දැනගන්න ඕනේ. මේ මොනවාද කියලා සත්‍යයක් කියලා නේද? සමුදය සත්‍යයක් කියලා නේද? මාර්ග සත්‍ය කියන මේ ප්‍රඥාවත් ඇතිලා නැතිලා යනවා. මේ තුන බුදුම කෙනෙක්ෝ මෙතන ධර්ම තුල ගුණ ආඥාවක් දක්වන්නේ වෙන්නේ මේක පිළිම මේ සුඛ වේදනාවත් ඒක තියෙන ආස්වාදයක් ඒ නදත් අවිද්‍යාවත් අවිද්‍යාව පසුපිටින් කියන අන්තයක් දෙකට දැන් මේ අන්තයට මනස කාර්යය යොමු කරන්නේ ඒ දෙසම් බලන්නේ අනිත්‍ය නිසය. ඒක තමයි නිරෝධ සත්‍යය. දැන් මෙතන පසු හෝ අත්දින්න මේ එක්තරා ආකාරයක් පමණයි අපි ප්‍රකාශ කළේ දුක් වේදනාව සුඛ වේදනාව සහ දුක් වේදනාවට පවතින අන්තයේ සාමරාග පටිගාන්තේ නැති යන එක් ආකාරයක් අපි මේ ප්‍රකාශ කළේ. තව විවිධ ආකාරයකින් මේක අත්දකින්නට පුළුවන් ඒවා විස්තර කිරීම අවශ්‍ය නැහැ. හොඳයි දැන් ඊළඟ කොටසට අපි බලමු. දැන් කියන්නේ කොනකපනම් බුද්ධ වේදිකෝ ධම්මේ ධම්මාපත්තේ විහෙරේ දසවද්දතික භාවයේ වාචනේසු මහණෙනි නැවත දෙනේ ශාස්ත්‍රයේ මහණ ආධ්‍යාත්මික සහ බාහිර ආයතන 12 සම්බන්ධයෙන් අරමුණු කරගෙන මේ ධර්මාන ධර්මාන පල්සනාවෙන් මුදිනවය. මොනවද මේ ආයතන? එහේ කන නාසය දිය ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. දැන් එහේ කියන්නේ මොකද්ද? ඒක රූපයක්. ඒක තමයි. එහේ කියන්නේ අරමුණ මොනවද? ඒව රූප එතකොට සක්පායතනයයි රූපායතනය කියන්නේ සංසද රූප කොටස් වෙන ඒ රූප කොටස් අතරලා. ඒක රූප කොටස්. ධාත්මාන්තරයක් පදිනිය අපෝසෝවායේ නෑ මැදේ අහන කන මොකද්ද? ඒක රූපයක්. මේ අද්දේ මොකද්ද? අද්දේ රූපයක්. කෝපතනියා පෝතිසෝ වායි කියන ධාතු හතරේකට ගැටෙනම සත්‍යයක් තියෙනවා. නැත්නම් හිස්ුවලයක් තියෙන වායෝ ධාතුව තමයි තියෙන්නේ සත්‍යයක් තියෙනවා. ධාතු හතරෙන් නැති රූපයක් පාදාය රූපයක් සද්දය. අන රූපයක් කිය සත්‍යයක් රූපයක් කියලා මේ රූපේ දැනගන්නවා. නාසය මොකද්ද? ඒකත් රූපයක්. ගඳ කියන්නේ මොකද කියන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ ආයෝ ධාතු කොටස් රූප හතරින් පවස්නා වූ වන්න ගන්ධ රස රූපා කියලා කියනවා. ඒ සූත්‍රාස්තකයේ ප්‍රපාස්නා වූ එක්තරා රූප කොටස් තමයි මේ අප බලස්තුන කියලා කතා කරන්නේ. ඒකත් සුඛය. එතකොට නාසය සුඛය, ගන්ධ සුවඳ සුඛය. ඉතින් ඒක සුඛය. ඉවට දැනෙන හත මොනවා වුණත් ඒවත් රූප. කය මොනවද? ඒකත් රූප කයට දැනෙන පොට්ටබ්බ මොනවද? පොට්ටබ්බ කියන්නේ ඇඟට දැනෙන දේවල්. මේ දැනෙන නිස්පතරියා පොටිවිදෝ වල හතර තමයි. වෙන මොකක්වත් මේ ඔක්කොම ධම්මික දැනෙන 10ක් කියවනේ. 10ෙම පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු වායෝ ධාතු. ආධ්‍යාත්මික වුණත් බාහිර වුණත් ඇහැ වුණත් රූපයක් වුණත් දෙකේම තියෙන පටවිය ආපෝතියයි. කන වුණත් සද්දේ වුණත් එච්චරයි, ගන්ධේ වුණත් නාසය වුණත් එච්චරයි ජීව ශරීරයේ අයිතිද ආගම මොනෝලිය වුණත් එච්චරයි. මේ ධාතු කොටස් හතර තුල ඇතිල නැතිලම ධාතු කොටස් හතර තුල පක්ෂිය දෙවියෝ බ්‍රහ්මෝ යක්ෂයෝ භූතයෝ ප්‍රේතයෝ දක්ෂිනේ නැහැ. ධාතු කොටස් ධාතු කොටස් වශයෙන් මේ පවතිනවා ඒක දැන් විකාර බලන්නේ. ඇහැ රූපයක්, කන රූපයක්, නාසය රූපයක්. මේ ඇහැට දැනෙන නාසයට ගන්නේ ජීවිත දෙන්න ඔක්කොම දේවල් රූප මුද කියලා. ඊට කිසිම වචනාවක් දැන් කියනවාද? අපේ ඇහැට රූපයක් පෙනිලා ඒ තුලින් විඥානයක් ඇතිවෙන්නේ නැත්නම් ඒ රූපවල කිසිම දෙයක් නැහැ. මේ ලෝකේ කොච්චර ලක්ෂණ රූපණියවට ලෝකයේ අද ඇත්ත අපිට එකක්වත් දැන් අරමුණු වන්නේ නැහැ. ඇහැට ඒ රූප කොච්චර ලක්ෂණයක් දැනද නම් දෙවමනක් නැත් අපට ඇතිවෙන්නේ. විඥානයක් පහළුනේ නැත්නම් දෙන්නක් පහළුනේ නැත්නම් රූප නිකන් හිස්යක්. මේ ලෝක ධාතේ අනන්ත සත්‍ය තියෙනවා. දැන් හත්වලින් පිළිලා කපන දිනා යනන්ත දහස් ගණන් ලක්ෂ ගණන් අද මේ මොහොතේ සිටිනවලු මේ සද්ද අපේ කනට අරමුණු වන්නේ නැහැ මේ සද්දවල වටිනාකමක් අපිට තියනවාද සෝත විඥානය ඇතිවෙන්නේ නැත්නම් මේ සඳ සුවඳාතන සුවඳ කෝරු දැල්ලලා මේ පලාතම සුවඳවත් කළා ඒ සුවඳ අනිත්‍යයේ ගියා ඒ විඳාගෙන නම් ගන්න සුවඳ දැනෙනා ආසේ තියෙන බවක් දැනගත්තා දැන් නාසයේ තියෙන බවක් දැනෙනවා ගඳක් සුවඳක් ආවේ නැත්නම් නාසයක් නිරෝවත් දන්නේ. ජීව මේ මොහොතේ නැත්නම් ජීව නිරෝවත් දන්නේ ඒ වාසියක් දෙන්නේ නැහැ. ඒක ගෑවිලා ඒ තුනේ විඥානයක් දෙන්නමක් ඇතුළත පමණයි අගයක් කියන්නේ. මේ කය මොන පොට්ටබ්බක් ගෑවෙන්නේ නැත්නම් කය කුසුදෝවත්. විඥානයක් දෙන්නමක් ඇතුළත තමයි ජීවේ වටිනාකමක් තියෙන්නේ. එතකොට මේ බාහිර රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඔයගේ වටිනාකම පවතින්නේ ඒක නැත්නම් අපේ సంతානය තුළ අපේ සිත තුළද මේ වටිනාකම සඳහා පාදිනේ කියලා බලන්න. සිතිවිල්ලක් ඇතුළේ නැති කිසිම අරමුණකින් කිසිම වැදගත් භාවයක් කිසිම වටිනාකමක් නැහැ. එහෙමනම් බාහිර දෝෂය මොකද්ද? මේ අභ්‍යන්තර ලෝකයේ කියලා ගත්ත මේ රූප මේ ඇස සංනාසය මොකක්ද? වටිනාකම කියන්නේ විඥාන මාත්‍රයේ දෙන මහන්සිය. මේ දෙක හරියට දකින්න. දැන් මේ මනස සිත් ඕකේ තමයි මේ ඔක්කොම දේවල් යම්තා කෙලෙට තියෙනවා නම් ඔක්කොම කෙලෙ තමයි තියෙන්නේ ඔය සිත තුළින් යම්තා සුඛ සංස්කාර තියෙනවා ඔක්කොම තියෙන්නේ සිත තුළින් යන්තා බදාගෙන කියනා නම් අල්ලාගෙන කියනා නම් පැටගෙන කියනා නම් ඒ සියල්ලම කියන්නේ සිත තුළ යම් විමුක්තියක් කියනා නම් ඒක දක්නට පුළුවන් වන්නේ කියන එතකොට බාහිර රූපසත් දනදෝලයි වටිනාකමක් නෑ ඒ වෙන දනමුද මේ සිිතේ පහළ වීමක් නම් ඒකේ වටිනාකම තියෙනවා දැන් මනෝ ධර්ම මනෝ විඥාන කියලා තුනක් මනෝ කියන්නේ භවංග චිත්ත පරම්පරාව අරමුණු කියන්නේ මනස ධර්මවල දේවල් මනෝ විඥාන කියන්නේ අරමුණු කරන නැති නිසා. හොඳට කල්පනා කරනවාද මනෝ කියන්නේ සිත ධම්මා රම්මන කියලා අරමුණක් කියන්නේ සිතින් දෙවි මාත්‍රයක් ඒ තුනේ තියෙන මනෝ විඥාන දෙවි මාත්‍රයක්. දැන් මේ ආයතන 12ම කැඩිලා කැඩිලා කැඩිලා දැන් ඇවිල්ලා තියෙන එකම පොයින්ට් එකකට. එකම ස්ථානයකට මොකද මනසට. හැම එකම සුදුසුලා අන්තිමට අන්තිමට අපි ගෙනල්ලා තියෙන්නේ. ඊයේ මනස දෙක දැන් බලන්න ඒකත් ඇති වෙලා ඉන්නේ කියලා හිතනවා. අනිත්‍ය ඥාන ධර්මයක් මේ විලාවේ පවතින මනස ඊළඟ මොහොතේ නෑ ඊළඟ මොහොතේ පවතින මනස ඊළඟ මොහොතේ නින්නේ මොනවද අයින් ගන්න කියන්නේ නින්නේ කොහෙද සත්‍ය කියන්නේ නින්නේ කොහෙද වටිනාකමක් වැදගත්කමක් කියන්නේ වටිනාකම වැදගත්කම සත්‍ය පුද්ගල සංඥා ඔක්කොම මේ පිට තුළ දැනෙන ජීවන නිර්මාණ ගන්නාකම නිසා නිශ්චිත දෙයක් බලන්නට පුළුවන් නම් දැන් කොහොමද දැන් එන්නේ වෙනම ධර්මයක් රූපය වෙනම ධර්මයක් ඒ තුලින් ඇති වෙන පිට වෙනම ධර්මයක් කියලා හිතන්නේ. දැනගන්න. කන වෙනම ධර්මයක් මේ මම කියන සබ්දේ වෙනම දෙයක්. ඒ තුනත් ඇයිදෝ කන වෙනම ධර්මයක්. මේක දෙකින් එක පහළ වෙන පිට වෙනම ධර්මයක්. දැන් නාසයක් එහෙමයි, ඉවත් එහෙමයි, ශරීරයක් එහෙමයි මේ හරියට පැහැදිලිව දැනගන්න. පසකට ඉන්ද්‍රිය ටිකක් ඇහත් අනිත් පසම රූපයක් දාන්න ඊට පස්සෙන් තියෙන විඥානය පැත්තට දාන්න බඳ මොනවද කියන්නේ කියලා බලන්න. එහෙනම් ඇහැට තියෙන රූපයේ අනිත් පැත්තෙන් ඒකලකට විඥානයේ පස් අනිත් පැත්තෙන් මේ තුල තියෙන ලද තුල පවර්ණා වූ සංමේ චිත්ත රූපය ළඟයි. මේක දකින්න පුළුවන් මෙතන දකින්න හිමත් ඇවිල්නවා. කන වෙනම ධර්මයක් පස්සේ වෙන ධර්මයක් ඒ භාවනා සදාකාලික පවර්ණා දෙයක් නෙමෙයි ඒ ශූන්‍යතාවය අනිත්‍යයට යනවා දැන් මම කියලා ගන්නට කියන්නේ ඒකත් බව අනිත්‍යයට යනකොට ඒකත් බව මම අවදනමයි ඒකත් බවන්නේ කියන්නේ දැන් කන පැත්තකට දාන්න මේ සද්දේ පසුපසින් බලන්න සත්‍යය දක්න සිත බලනයි තමයි දැන් නාසයේ අයින් කරන්න දෙයක් නැහැ ධන සෝලින් ඒක නිසා මේ අයින් කරන්න දෙයක් නැහැ කයින් අයින් කරන්න දෙයක් නැහැ නම් ඒකට මනසකාරයෙන් ඉන්න කරන්නේ නාසයේ වෙනම ධර්මයක් ධන සෝලින් ධර්මයක් මේ තුළින් ඇති වෙන විඥානයේ තවත් ධර්මයක් නැති ස්කන්ධයේ සූමතාවයක් ඉවත් වෙනවා ඉතින් එනයි පස්සේ එනයි මුතුන් මතයේ විඥානය වෙනයි ඒකම පස්සට දාපුවාම එනදෝ කිසිබා. කය විනම ධර්මයක්. කයට ගෑනේ පස්ස පොත්බ්බ වෙනම ධර්මයක්. ඒකෙන් දැනෙන විඥානය තවත් ධර්මයක්. ඒකෙන් නැදට දාපුවාම සිත්තරයක්. මේක අනිදිකම අත්‍යක්ෂණන් දැනුම අපි කියන්නේ ආකාරයේ කොට. ඒ කියන්නේ බාහිර රූප සම්පතන්වල කොටසක් වශයෙන් සිටින ගැලෙන් දන්නවා. නිරුත් වෙන නිලා අපි ගැඹුරු සමාධියක් පද්දකන අවස්ථාවක් මනස මනසටම කරුණු වලින් පවතින අවස්ථාවක්. මේකේ මේ මනසටම දැන් මනසකාරී යොමු කරන මානසික නැති නැති යනවා. අනේ ඉතින් ඒ අනිත්‍ය තුළ අනිත්‍යයේ දෙස්තුල ඉතිරවන්නේ මේ හිත්පතියක් තව මොහොතකින් නැති වෙනවා අනිත්‍යයි ඒක ස්වභාවය අනාත්මයි මේ සංස්කාර නිරෝධයට කොටපත් වෙනවා ඇති සිටි වෙනවා නම් මේ හිත් බාධකට මනසකාරය යොමු කරන්න මේ සංස්කාර මාත්‍රයක් මේ නිකම්ම සංස්කාර නැති තැනයි නිවන නිවන සාමතයි කියන්නේ. නිවන නිවන කියලා අරමුණ වෙන්නේ මේ භාවනාව හරියට ලක්ෂණීලා ඒකයි තෝරනවා කරලා හොඳයි දැන් අර ඥාන පාඩමකට කතා කරනවා මේ අද භාවනා කරනකොට පිටතම දර්ශන කරන්නේ මේ හඳුනා ගැනීම අපි දැන් අපි බලමු ඊළඟ කොටසට අපි දැන් කතා කරේ පංච පාදානස්කන්ධයේ පංචක නිවර්ණයේදී දසවද්දි බහුවේ ආයතනයේදී තියෙන කරුණු තුනක් පිළිබඳවයි. දැන් හතරවෙනි කාරණාවට බලන්නේ මොනිකනම් වික්‍රේ වික්‍රෝ ධර්මයේ ධර්මානුපස්සේ විරතිය සත්‍ය බුද්ධං දේශන. මහණෙනි නැවතත් මේ වාසනේ මහණෙනිසින් සත්‍ය දුක්ඛංග ධර්මයන් වඩමින් මේ ධර්මානුපස්සනාව කරන අය. මොනවද සත්‍ය බුද්ධංග ධර්මය? සත්‍ය ධම්මවිචය, විනය, සීතිය, සංසද්ධිය, සමාධිය. අද මේ දේශනාව පටන් ගන්නා වෙලාවේදී කියවා මේ ආනාපානසති භාවනාව තුළින් නිර්වාණය අත්දැකීමට නම් සතර සත්‍යපට්ඨාන ධර්මයන් ලැබෙන අයදුනොත් සත්‍ය බෝධිසංග ධර්මයන් ලැබෙන අයදුනොත් මේ භාවනාව කළ යුතුයි කියලා. අපි බලමු මේ දක්වා අපේ තුළ සත්‍ය බෝධිසංග ධර්මයන් කවර ආකාරයකින් ලැබී ඇද්ද කියලා. සතෝ වාසක විසෝ සතෝ වාසක සතෝ පස්සේ කිසිම යුතුයම ආස්වාද කරනවා ආදී යුතුයම ආස්වාද කරනවා නැවත නැවත අපේ මනසිකාරයේ දීර්ඝාස්වාදවල තේජික ආස්වාදවල තේජුම් කරමින් ඉදුම් කරමින් භාවනාවේ අතිමේ දක්වා තමන් කළා නැවත නැවත අරමුණට මෙහි සතියේ පිහිටවන කොට ජීවිතය නම් වෙනකොට සතිය අපේ අභිවර්ධනය වෙනවා සති සම්බන්ධය වෙනවා මේ ධර්මයේ මේ අනුපස්සනා භාවනා කරන විට මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් අපි දැක්කා කාය සංස්කාරානිත්‍ය වශයෙන් දැක්කා චිත්ත සංස්කාරානිත්‍ය වශයෙන් දැක්කා දුක් වශයෙන් දැක්කා අනාත්ම වශයෙන් දැක්කා ශූන්‍ය වශයෙන් දැක්කා විවිධ අවස්ථාවලදී ඒ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් මේ ආස්වාදකාසාකයක් ඊට ප්‍රතිබද්ධ වූ මේ රූපස්කන්ධය ඊටට සම්බන්ධ වූ නාමස්කන්ධයක් දකින්නකොට අපේ සිත තුළ ධම්මයේ සම්පූර්ණයේ නුවණ ධම්මයේ ලැබෙනවා. හැබැයි ආනාපාන සති භාවනාව සමත වශයෙන් පමණක් කරන විට ධම්මයේ සම්පූර්ණයේ ලැබෙන්නේ නැහැ. අප කරන්නේ සමථ විපස්සනා දෙකම වැඩි යනවා බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම වර්ණනා කොට වදාළ සෑම සූත්‍ර රාශියකම හිතෙන දාත්‍යාකාර ආනාපාන භාවනාව උතුමින් සම්මුතිය සම්බන්ධයෙන් මේ තුනත් අයගේ සංකාන සුද දැනට ලැබෙන එක. අපි මේ ආස්වාද ප්‍රසාර දෙල්ලකම සිහිය දීර්ය කීතනවා ඒ කියන සිට පවත්වාගෙන යන්න උත්සාහ කරනවා ඒකට අපි දීර්යයක් තිබෙනවා මේ ජීවිතයේ එහෙට එන්නම කිසිම විදිහකින් පිටාපේ තැනට වැඩි වෙන වැඩි වෙන ඉන්නේ. ඊට අමතරව අනුපන්න සම්මෝපන් කුසල ධර්මයන් ඉදීමටයි මාසේ නිස්සාරය. අනුපන්නාන කුසලාන ධම්මාන උපාදාය එන්නේ කියන්නේ අනුපන්න කුසල ධර්මයන් උපාදාය කිරීමට විදිහට වායනකින් වායන කරනවා කියන්නේ. එතකොට අපේ ඥාන සිත් අපට ලැබිලා තිබුණේ මාර්ගඵල ලැබිලා තිබුණේ ඒවා අනුවදිනේ කීමට අපි උත්සාහ කරන ආස්වාද පස්වාසට තුනම කරන්නේ නැතිව පිටවනවා ඒ කීමට නැවතම කීවේ විදියා එතකොට අපි මෙතනවත් තමයි මුළු සම්බුද්ධිය අපේ ඉතින් අපලක් කරගන්නවා කියන්නේ අපි විශේෂයෙන්ම තීපපත් සංවේදී අසන ස්වාමී පස්සේ ස්වාමීන් වහන්සේ කියන අවස්ථා දෙකේදී නීතියක් දකින ලාවට අප මේ ආස්වාද ප්‍රසආස දෙලින් කොහොමද තීතිය තියෙන්නේ කියලා ඒ තීතිය අපි දුක්ඛිනින්දා ඒකෙන් අපට තීතිය ඇතිවනා මේ සංකල්පය වැඩිනවා මේක මේක ඇතිවෙන්නේ නැත්නම් ප්‍රමාණිකෝලව සිත සමාධිය සමාධිය යනකොට ප්‍රමාණිකෝලෝ මේ නාම රූප සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ නැලෙමින් කියන්නේ කියන්නේ යනකොට අපට සිහියක් හදවත තුළ ඇති වෙනවා ඒ හේතුවෙන් අපට සම්බන්ධය වෙනවා දැන් මේ සංසද්ධිය අපි සම්බන්ධයන් ආයතනකාරයන් අතිස්ථානයේ සිටති පස්සම්බයන් චිත්ත සංඛාරයන් අතිස්ථානයේ සිටති මේ කාය සංස්කාර සංසිඳුවා චිත්ත සංස්කාර සංසිඳුවා. ඒ කාය සංස්කාර චිත්ත සංස්කාර සංසිඳුවමින් මේ භාවනාවෙන් අපි ඉඳෙනකොට අපි පස්සද්ධිය නිරන්තරයෙන් ලැබෙනවා. බොහෝ වෙලාවට ආස්වාද ප්‍රසආස කියන දෙන්නේ කියන දෙන්නේ යනකොට මේ භාවනාව තුළින් අපේ සිිතේ එකඟාවක් නැති විචීවිය තත්ත්වයක් තිබුණේ දැන් එන්නේ එන්නම සිිත එකඟ භාවයකට පත් වෙනවා සමහර අය ධ්‍යාන සිත් උපදවා ගන්නවා ඒ තුළින් සමාධි මේ සියලුම ධර්මයන් අපි අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැක්කේ කොහොමද? ඇයි මේ දෙකම වලින් තොරව අතිනිස්සබ්දනය කරමින් අත්හරින එතකොට සිතේසා සම්බුද්ධන්නේ අපේ තුළ දැක්කා. මේ බුද්ධත්ව ධර්ම හතම දැන් අපේ සිත් තුළ මේ භාවනාව හරියට කළා නම් මේ දක්වා දැනෙන්න දෙන්න ඕනවා. අප කියවා බුද්ධංග ධර්මා භාවනා කරන්නට කීප දෙනෙකුට බලන්නේ වෙනස් අය අතරින් අපට කැමති කැමති බුද්ධංගයක් පුදවාගෙන කැමති කැමති වේලාවක් ඉන්නට හැකියාව ඇති කර ගැනීමට විශේෂයෙන්ම විකාරක සුදේශී සම්බොධ්‍යංගයයි පස්සද්ධ සම්බොධ්‍යංගයයි සමාධියයි ඒකාවයි කියන උත්සන්න ධර්ම හතර අදිස්ථාන කරලා විනාඩි 15ක් තුළම පස්සද්ධි සම්පූර්ණ වෙනවා කියලා කියලා අදිස්ථාන කරලා ආස්වාද පස්සාවේ ඉන්නේ කියනකොට සංස්කෘතිය නමතිවීම මතින් විනාඩි 15ක් තුළ පවතින මේ කායේ වැඩ කරන්න පුළුවන් අපේ කායික දුක් කායික දරද කායික දැනෙන පීඩාවන් නැති කර ගැනීමට මේක මහා මහා උපකාර වෙන මහෝපදයක් මේකයි බොද්ධංග සූත්‍රයෙන් සෝතසෝරින් ආකාරයයි. මේ බොද්ධංග සූත්‍ර කියනකොට ඒ බොද්ධංග ධර්මයන් අපේ සිත්වල වැඩෙන්න තෝරන වැඩිදී ඒවා අත්දකින්න තෝරන එතකොට අපේ රෝග සූත්‍ර ගන්න පුළුවන් බොද්ධංග භාවනාව තුළින් බොද්ධංග සූත්‍ර තුළින් සමාන පස්සද්ධියක් වෙනයි සමාධියක් වෙනයි සීලයක් වෙනයි අර සැදී මහරහතන් වහන්සේගේ දේශනාව දේශනා කරලා තියෙන බුද්ධං සමුච්චය කියන සූත්‍රයක මේ සමාවක සත්සන්නම් බුද්ධං වහන්සේ මේ බුද්ධං කියන ආසංකාමේ උපන්න සමයන් විරතන් කියන තියෙන බුද්ධං කියන උපන්න සමයන් දුනාමි ලැබුණේ මම මේ බොජ්ජංග පදේ මේ මේ බොජ්ජංගේ ආසන්නතාවය කොහොමද තමයි අහිරසෝ මොන මොන බොජ්ජංගේ හරිනේ ඒ කාලේ නිර්ණය කියන්නේ කැමතිනම් මේ බොජ්ජංගේ මේ මේ බොජ්ජංගේ වල වඩා ඉන්නයි ඒ කියන්නේ මේ කාලේ මට ධම්මයේ සම්බුද්ධන්නේ කියලා තුන සරි මහරහතන් වහන්සේට ඉදී කාලේ ධම්මයේ සම්බුද්ධන්නේ මේ කියන්නේ පිළිවෙල සාර්ථක කාලේ මුළු කාලෙම කියන්නේ පස්සක් කියන්නේ මුළු සාක්ෂි පුරාණ මුළු කාලෙම පස්සක් කියන්නේ සූත්‍රයේදී විසරණ මහරහතන් වහන්සේ දේශනා කළ සූත්‍ර භාගයක් අපි සත්‍ය ප්‍රමාණයක් අනුව අද වශයෙන් ඥාන පහවක් පිටක්වත් මේ බුද්ධාංග ධර්මයන් අපේ සිත්තුල ඇති කරගෙන ඒවා අධ්‍යක් දැකලා ඉදින්දා ජීවිතයේ තුළ ඉන්නට පුළුවන් ශක්තියක් උදා කර ගන්නවා නම් ඒක සාමත්ම ප්‍රයෝජනවත්. විශේෂයෙන්ම මානසික පීඩාවන් කායික පීඩාවන් පිළිබඳව දැනුවනම් කියන කොට හිතන්න පුළුවන්. මේ පස්සක් සම්බුද්ධන්ගේ දැන් විනාශ කරනකොට දැක්ිනවා. ආස්වාද හැරෙන්නේ කිසිමකයි සැහැන් කියලා පස් අදිනවා සිතෙන් කියලා පරාදේලා. සම්පූර්ණ සෝලෙන් ඉගෙන සුව දෙන්න මම අපිට කියනවා. හොඳයි. දැන් අපි බලමු විවිධ සම්බුද්ධන් වේදස පළමුව යම් ආශාස කරනවා සාක්ෂාත් කරනවා ඒ ආශාස පස්සාතේ හොඳම සිත සීතුවන ජීවිතය දෙස බලන්නේ. මම කියන්නේ අද කියන්නේ අද කියන්නේ මොන්නේ මම හදන්නේ අනිත්‍ය දානවා මුලදී මහා දීර්ඝයෙන් භාවනා පටන් ගන්නා ටික වෙලාවක් යනකොට නිදිදන්නේ කුමක් නිසාද මේ නීති ධර්මය අනිත්‍ය ධර්මයක් නිසා ඒක දෙකෙන් දෙකට පවතින ධර්මයක් නිසා මේ නීති සම්බොධ්‍යංගය අනිත්‍ය දෙයක්. මේ නීති කියන්නේ මොකද්ද? මේ කියන සංස්කාර ධර්මයක්, දුක්ඛ ධර්මයක්, නීති සම්බොධ්‍යංගයේ දුක්ඛයක්. ප්‍රතික්‍රියාව පුදවා ගන්න උත්සාහ කළත් අපි මුදිනවත් නින්ද කියන්නේ අපතෝනේ දෙයට නිදි පවස්සන්න බැරි නිසා දිව්‍ය සම්පොඥාගේ අනාත්ම දෙයක්. දිව්‍ය සම්පොඥාගේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ සංස්කාර බින්දයක්. සංස්කාරං නාම නන්දති සබ්බේ සංඛාරා දුක්ඛා. ඒ රෝම සංස්කාරය දුක් සංස්කාරය අභිනන්දනය කරන්නේ විද්‍ය සංගොජ්ජන්ගේ මහාවල් කොටක් කරේ දහගත්තට අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කාර ස්කන්ධයක් අත්හලෙකු එකක්. මේ ධර්මයේ නිවනට හේතු දේශනා වඩනවා කියන දන්නකපා. දැන් සූතිය දකින්න ඒක සම්බන්ධයෙන් අත්දින්න දීපත් සංවේදී අවස්ථාව දුන්නේ නැත්නම් සුඛපත් සංවේදී අවස්ථාව දුන්නේ. මේ කියන මොකක්ද? අර ඉස්සෙල්ලත් අපි කියනවා කියන්නේ මොකද්ද කියලා කියන්නේ මොකද්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කාර ගොඩක් මේ සම්පෝච්ඡංගේ අගේට මේක දෙයක් නෙවෙයි මේ සම්බොධ්ධංගේ සබාවට මේක දෙයක් නෙවෙයි මේ සම්බොධ්ධංගේ නිරුද්ධ ප්‍රදේශ සංස්කාර මාත්‍රයක් සියලුම සංස්කාර නිරුද්ධ කිරීමකින් තොරව ඉන්න ලැබෙන්නේ නැහැ නිවන් දැනගන්න බොජ්ජංග ධර්ම අවශ්‍යයි. අවශ්‍ය ස්ථාත සම්මා සෝපහා සම්බා මූලස් සමානී කරයි පැත්තකට යන්නට ඕන. දැන් පස්සෙන් තීක්ෂණ බඳියක් පැත්තකට කරන්න ගැටෙනවා. අනිත්‍ය අනාත්ම දුක්ඛ ධර්ම සංස්කාර ධර්ම සංස්කාරයේ නිමක්න කරවීමට මේකට අභිනන්දනයක් ඇති වුණා නම් ඒක තියෙනවා. දැන් පස්සද්ධිය විසබන්නේ අක්ඛම්පේන කාය සංකාරං අක්ඛම්පේන චිත්ත සංකාරං කාය සැහැල්ලුන ආකාරය චිත්ත සැහැල්ලුන ආකාරය සංසිඳන ආකාරය නිවනවාද මේවා නිතරම පවතින ධර්ම නෙවෙයි මේවා හිතට දැනෙන දැනීම මාත්‍ර පමණයි කායපත් සම්බන්ධ පස්සම්බයන් කාය සංකාරම් කියුවට මේ කාය සංස්කාර සංසිඳීම ප්‍රහාණය දැනීම මෙතෙක් කල් අපිට අපාගලට සිද්දෙට දෙන්නේ දෙනවා මොකක්ද කරන්නේ මෙතෙක් කල් අපි සිද්ද සංකාර සංසිඳන එකක් දැනෙන්නේ හිතට මොනවද මේ සංස්කාර මාත්‍රයක් ඇතිවීමේ කියන අනිත්‍ය දෙයක් මම මගේ නොවන දෙයක් අනාත්ම දෙයක් අත්හලන දෙයක් සත්‍යයේ කයිරෝ සමාධි සම්බොධ්‍යංගය. එතකොට ඉතින් එකඟ භාවයේ පළවෙනි ධ්‍යානය හෝ ධ්‍යානයක් පුළුවන් නම් ඒකට එකතෙන් ඉන්පත් වෙන පුළුවන් වෙනවා නම් ඒක ධ්‍යානයට පත් ගන්න පුළුවන්. මොනවද? අකනික බඹලෝ කියන ධ්‍යාන පිටක් වුණා. අනිත් මගේ කාල චක්‍රයේ කල්ප 80000 දහස් එකක් කරලා මේ සත්‍යයෙන් පසු ඊළඟ සත්‍යයේ විනාශයයි අනුපාතේ මාර්ගයක් මගේ කාර්යයක් ඒක සත්‍යයට සමානයි ඒකත් මේ සංඥා නාසනාය කියන එක විස්තරයි සංපාතේ දාස්දාන කාලේදී මේ මොන සමාජයක් ඇති වුණත් මොනවා දෙවියෝ ඇති යන දෙයක් විතරයි මේක නැති වෙන දෙයක් අභිනන්දනය කළ නිසා මොනින් ආස්වාද කළ උත්සාහ නෙවෙයි එලෙස කලේක් නෙවෙයි අනිත්‍ය සානාම ධර්මයක් මේකත් සංස්කාර ධර්මයක් මොකද්ද සමාධියේ ඉතිං පවතින ආශ්‍රිතය සමාධිය යථාපත්‍යයි දැන් දැන් අපි සති සම්බුද්ධංගයේ මනසකාරයෙන් මෙහෙවන්නේ සපෝල අත්ථී සපෝල පස්සලකී උන්නේ මෙතන ආස්වාද කියන එක තමයි ආස්වාද ඒ සතිය මොකක්ද? ඒ සතිය අඛණ්ඩ ධර්මයක්ද, නිත්‍ය ධර්මයක්ද? මේකට පවත්නා මනස්කාරයේ ජීවිතය යනකොටම සතිය ජීවි යනවා කියන්නේ. සතිය කියන්නේ විශේෂයෙන් සංස්කාර මාත්‍රයක්, නාම මාත්‍රයක්, දුක්ඛ ධර්මයක් දෙන්නේ ඒ අනිත්‍යයි අනාත්මයි දුකයි සංස්කාර ගොඩක් නිසා ආස්වාද ප්‍රදේශයක් නෙමෙයි. දැන් ශික්ෂා සම්බුද්ධන්නේ පිටපත් කරන්න. ශික්ෂා සම්බුද්ධන්නේ මොකද්ද? මදහත් මේ සියලුම ධර්මයන් දකිනවා. මදහත් බව කොහෙද තියෙන්නේ? ඒකත් සිටින සිත් සංස්කාරයක්. උපේක්ෂා සම්බුද්ධන්ගේ වටිනාකම දිනුවේ චිත්ත සංස්කාරයේ වටිනාකම මතයි. ඒක ඇති වෙනා නැති වෙලා යන ධර්මයක් සංස්කාර ධර්මයක් ජීවිතම සංස්කාරයක් සබඳන නිවන් යන්නට බෑ ඒකත් අත්හරිනවා නැතහත් සිටින නිවන ගැන තියෙන අපේක්ෂාව සහිත සකල ලෝකයේම සකල විද්‍යාවේ තියෙන දැනුම් බලන්නේ ධර්මයේ සම්බන්ධ සම්බන්ධ සම්පකාය පස්සන්නේදී අසුරිස්ථානයේ සිත්ති සම්පකාය පස්සන්නේදී පසුරිස්ථානයේ සිත්ති මොන කයම දකින්න ආස්වාස්පස්සා භාවනාවේ නිරතෙන්නේ මොන කයම ආස්වාස්යෙන් වෙනස් වෙන ආස්වාස්යෙන් වෙනස් වෙන අනිත්‍යයෙන් අර කලින් කියනවා වගේ ආස්වාස්යෙන් වෙනස් වෙන කය සාක්ෂිතේ සත්‍යයෙන් වෙනස් වෙනවා ආස්වාද කළා මුලින්ම නාම රූප ධර්ම නැති යනකොට අනිත්‍ය යනවා නැතුණා. මේ අනිත්‍ය ධර්ම සංස්කාර නිසාම දුක ඒවා අපතෝනේ නැති දුක පවතින්නේ ඕනෙ විදිහට අනිත්‍ය ධර්ම දැන් බලන්නේ ආත්මික කයිස්වා මාසාවක පැතිරී යනවා මේ ආස්වාද පටන් ගන්නා තුද පවතිනා රූපස්කන්ධය ඒ දක්නා පිටත් එතනම එතනම නැති දෙන්නේ කියන්නේ සිටියේ සිටියේ යන ආකාරය ආකාශ කියන පංචපද්දයේ ඒ රූප සිහිගෙන ආපස්සට ගමන් කරන ආකාරය. නාමයක් දිනා ඒ දක්නා පිටත් වෙනවා. ඇතිවෙනවා නැතිවෙනවා. දැන් මේක දකින්න ප්‍රශ්නාව මොකද්ද? ධම්මෝචිය සම්මුච්ඡාලේ මොකද්ද? ඒකත් සංස්කාර ධර්මයක්. ඒකත් අනිත්‍ය ධර්මයක්. ඒකත් සත්‍ය ධර්මයක්. ඒකත් අනාත්ම ධර්මයක්. දැන් මොනවද කියලා කියන්නේ? ඉස්සෙල්ලා හිතෙන්න ඕනේ මේ භාවනාව හරියට කරන්න. මේ විශ්ව රූපයේ දෙස බලාගෙන අර කලින් කියවා තේන මේ හිස් ගතියක් අනිත්‍ය වූ අනාත්ම වූ සංස්කාර මේ සියලුම සංස්කාරයන් නැති නිවනමයි සාන්ත කියලා හිතන්නේ. නැත්නම් මේ විශ්ව රූපයේ දක්නා වේදනාව පසුතුම් බලන්න මේ එක දෙන්නේ සුඛ වේදනාව මේ දේශයේ තියෙන හැඟීම මෙතන ඒක දන්නා දැනීම මේ දේශයේ සිස්තුලෝක සංස්කාර කන්දය ඒක අනිත්‍යයි ඒක තමයි ඒක කොච්චර දැන සංස්කාරයේ යක් පස්සෙන් තියෙනවා මේ දහම් අත්බොච්චංග ධර්මයන් භාවනාවට උපදේශකන්නේ වොත් මේ තුළින් අපට මේ ධර්මානුපස්සනාව ක්‍රියාත්මක කරන නිවන අවබෝධ කරගන්නට පුළුවන්. දැන් මේ තුන්වත් අයට හිතන්න පුළුවන් මේ විවාහමුගේ දේශනා කරපු සූත්‍රය ඉක්මනට කරන්නේ මේ හාමුදුරුවෝ කියලා. ඒ දේශනාවේ සඳහන් වන්නේ කොහොමද? සංසං අසංසං ආජත්තං සත්‍යං බුද්ධං වන්නත්ති නැත්තං සත්‍යං බුද්ධං බෝධිසජානාති සත්‍යං බුද්ධං නැත්තං තමයි නිබෝධන ගන්නවා අසං සංසං ආජත්තං සත්‍යං බුද්ධං වන්නත්ති නැත්තං සත්‍යං බුද්ධං බෝධිසජානාති වත්තං බුද්ධං කියන එකෙන් ගන්නවා යථා ධනස්පන සත්‍යං බුද්ධං උපාදෝවනේ සංකප්පජානාති නූපං සත්‍යං බුද්ධං කියන එකෙන් ගන්නවා යථාච උප්පන්න සත්‍යං බුද්ධං ගන්නසේ භාවනායි පාස්තුරි හෝති සංකප්පජානාති මේ භාවනා පාරිපූර්ණ වෙනවා මේ භාවනාවේ සම්පූර්ණ අසම්පූර්ණ බවට පත් වන අනන්ත සම්බුද්ධයන් ඒකත් දැනගන්න. කොහොම තමයි අනිත් බුද්ධයන් හටගන්නේ. මම මේවා සතිපට්ඨාන අභිතලේ සතිපට්ඨාන භාවනාවක් අත්බුද්ධංග භාවනාව. මොකද කියන්නේ? එහෙම දේශනා කරලා අවසානයේ කියනවා සමුදය ධම්මානුපස්සීවා ධම්මේ සුවියති වය ධම්මානුපස්සීවා ධම්මේ සුවියති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේ සුවියති ඔය පොඩ්ඩක් පොඩ්ඩක් විස්තර කරලා ඉගෙන ගන්න කියනවා ඒක තමයි ඊට තමයි මේක ඒක තමයි මේ වගේ ඊළඟට විනාඩි හතරක් පහක් අපි කතා කරන්නේ මාසෙම මේ ඊළඟට කියන්නේ පස්වෙනි කාරණාව දැන් සතුටපත්තාන සූත්‍රයේ කුණුපරම් වික්‍රේ විකෝදම මේ ධර්මානුපස්සේ විරසී චතුරාර්ය සත්‍යේසු නැවතදී මහණෙනි මේ පාත්‍රයේ මහණ චතුරාර්ය සත්‍ය දකින්න මුන්න මේ ධර්මානුපස්සනාවේ දී ආසුදාහ කියන එක තමයි දැන් අප මේ දක්වා කරපු සේවන දේශනාවක් තුළින්ම වාගේ චතුරාර්ය සත්‍ය මතු කර ගැනීම තමයි අපි කියන්නේ. ඒක නැවත කියන්නට අවශ්‍ය කමක් නෑ. දැන් මෙතන මේ බොත්සක ධර්මයන් තුලින් ඇති වෙන චතුරාර්ය සත්‍ය මත වෙන ආකාරය විතරක් කියන්නේ. අනිත් දැන් හැම වෙලාවෙම ප්‍රකාශ කරන නිසා මේ බොත්සක ධර්ම හතරම මොනවද? දුක්ඛ සත්‍ය මේ විදිහට මේක පස්සක්තිය අපි කළා එහෙමයි. ඒක තමයි දුක්ඛපත්‍ය සංස්කාර ඛණ්ඩය. මේවා සබාගත යුතු දේවල්, ඇලෙන කළ යුතු දේවල්, අනුවර්තනය කළ යුතු දේවල් කියලා අභිනීමක් කළා නම් අර ධම්මාපෝ පහකම්පා ධර්මයක් අත්හරින්නේ නැතුව අන්න ඒක තමයි සම්පේ සත්‍යය. අපි මේවා අවබෝධයෙන් තුරව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගෙන ඒවා අපි අත්හරින්නේ ප්‍රඥාවෙන් ඒ ප්‍රඥාවෙන් යුතුව අත්හැරීම ඒ ප්‍රඥාව මොකද්ද මාර්ගය මේ සියල්ලම අත්හැරලා ධර්මාවේ ශූන්‍යතාවයේ ඉඳගෙන ඒකත් අනිත්‍යයි අනාත්මයි කියලා දැකලා සියලුම සංස්කාර නිරුද්ධ කියන දැක්වීම පිටින්ද දුක්ඛ නිරෝධය සත්‍යයි. චතුරාර්ය සත්‍ය මාර්ගය නිවන කොහොමද ඒ විදිහටයි. මේ දක්වාගේ සෑම දේශනාවක් තුළින්ම චතුරාර්යපත්‍ය මතුවන ආකාරය අපි කියනවා දුන්නා. ඒක නිසා ඒ පිළිබඳව අප නැවත කතා කරන්න යන්නේ නැහැ. හොඳයි දැන් අපේ දේශනාව පිටකදා පුළුවන් තරම් කාලයක තියෙන තියෙන ඕන නිසා එතකොට මේ අපේ ආනාපාන සති භාවනාවේ ධර්මානුපස්සනාව ඊළඟ දවසේ කතා කරන්නේ මොනවද කියන්නේ අනිත්‍යපස්සේ අත්‍යදිස්ථාන කුච්චති අනිත්‍යපස්සේ පස්දිස්ථාන කුච්චති අනිත්‍ය දක්වන ආස්වාද ප්‍රසාර කරනක විරාගානුපස්සී අත්‍යදිස්ථාන චිත්තේ විරාගානුපස්සී අත්‍යදිස්ථාන චිත්තේ විරාගයේ දක්වන භාගයේ නොයම දක්වන ආස්වාද ප්‍රසාර කරනක ඒක කරන්නේ චිත්ත පිහිටුනේ දෙතිස්සා වඩන එක. නිරෝධානුපස්සී අසංස්ථානයේ චිත්තේ නිරෝධානුපස්සී අසංස්ථානයේ චිත්තේ නිරුද්ධ වීම නිරෝධය දක්වන ආස්වාද ප්‍රසආස දෙවෙනි සංස්කාර නිරෝධය දක්වන ආකාරය පටිච්චසමුප්පාදන පස්සේ හතර සාමයේ සිටදී පටිච්චසමුප්පාදන පස්සේ පස්සේ සාමයේ සිටදී මුළු කුණු ලෝකයේම මුළු විශ්වයම පැත්තකට පයින් ගහලා ඉස්සහත් සිටිනේ පොර ආස්වාද කරන්නේ පාස්වාද කරන්නේ අත්හත් බලයේ සිටුනේ හොඳයි අපිට කතා කරන්න තියෙන්නේ මේ ධර්ම ගැනයි සිටියේදී මේ වෙන ගැඹුරු දේශනා කියලා මේක කියන්නේ දැක්කේ මේ වෙන ගැඹුරු දේශනා විදිහට කරන්නේ මොකද අපි මෙතෙක් කල කරපු දේවල්ම තමයි ඉදිරියට කරන්නට තියෙන්නේ අපි අනිත්‍ය ගැන කතා කළා විදාවේ ගැන කතා කළා නිරෝධය ගැන කතා කළා ඒ වගේම පටිච්චසමුප්පාදය ගැන කතා කළා දැන් සුසුසු කාරණාසීනේ අප කණින් අරමුණු කලේ භාවනා අරමුණු වලට කාය සංකාර කාය කායන වර්ධනාව තුළ කාය වේදනා වර්ධනාව තුළ වේදනාව සිතාන වර්ධනාව වලින් සිිතේ මේ ධර්ම තුළදී මේ ධර්මානුශාසනාව තුළින් අත්දැකීමට යන්නේ මේ ධර්ම වල තියෙන අනිත්‍යතාවය, විරාගත්වය, නිරෝධත්වය හරි ඉස්සක්. මේක දැකගෙන අපි ඉදිරියට භාවනා කරන්නේ. වශයෙන් 10 10 නිසා විනාඩි 15ක් ඉතින් කැමතිනම් භාවනා විදිහට හොඳයි. දැන් 10 පාරක් අපිට කරන්නේ 10 පාරක් තමයි. මේ නිසා අපි විනාඩි 10ක් ඔක්කොම භාවනා කරනවා. කැමති භාවනාවට මේ තුන්වත් අයගේ සංසාන තුළ පිරිනාවෝ පිළිස් ධර්ම සහාය වේවා අදාළම සාර්ථක සම්පූර්ණ භාවනාවෙන් ප්‍රතිඵල ලබා ගැනීම හැකි වේවා කියලා මහා කරුණාසිතින් කියමින් සියලුම දෙනාට අපි ආශිර්වාද දැන් බලන්න මේ කන ගන්න දැනන කන යාම වෙනවා. මේ සත්‍යයෙන් දන්නවා. මේක ඇගෙන සිට සහ දැන් අවධානය යොමු කරන්න මේ සත්‍යයේ ඇති වෙනකොට සිට ඇති වෙනවා. සත්‍යය නැති වෙනකොට සිට නැති වෙනවා. දැන් තියෙනවා. අනයි ඉතයි සත්‍යය. එහෙනම් ඊළඟට සම්මත ඇයිසේම මනෝදේවන් විශාල මල් පූජාවක් කරත්වා ඒ සබන සම්මත කියනනම් කියනක පාසාවතෝ නවතෝන පාදයක් පාදයක් පාසා මේක මතයි මේ සංකාර වල මහා විශාල කුසල් සංස්කාර දැක්ුණා ඒවා ඉතින් දෙකේ දෙකේ මම නැතුව තමයි කියන කරපු දේවල් ඥානය සම්පූර්ණ කරලා කරපු ඒවා ඒක නිසා ඒවා අසංකාරික ඥාන සම්පූර්ණ මහා විශාල සංකල්පයක් වුණා ඊට අමතරව සතියේ මේ කටයුතු කරන නිසා මේ ප්‍රතිසත්වස්සන ධර්මයේ ඇතුළත වෙනවා ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන කාලය තුළ සම්පූර්ණ අසයිගේ සංසාන තුළ බුද්ධාන ධර්මය වදනා ත්‍රිපිටක පූර්ණේ වුණා නිවම්මද සමන්තලා මේ දක්වාගත් ගුරුන් සත්‍යයන් වල අනන්ත ප්‍රමාණ මහා අපේයක් සමේ සත්‍යම නුදුනත් අයද ඒ කාන්ත වශයෙන්ම බලාපොරොත්තු පරිදි සමාධි වෙන සැනසීම දෙනවා හොඳයි මේ කලාව සියලුම පුණ්‍ය සංඝයා සියලුම දෙවියන් පුජයන් සත්‍යන්ද මේ දිනාදීස්වාදීන් අපි අනුමෝදන් කරමු ඒ කාර්යය කියලා. ආකාශත්තා ආකාශත්තා ආකාශත්තා තාවතා ඥානෝ සම්පතක්ඛණය සම්පතං සම්පේ දේවානං සම්පතං සම්පතිසින්දියා තාවතා ඥානෝ සම්පතක්ඛණය සම්පතං සම්පේ භූතානං සම්පතං සම්පතිසින්දියා තාවතා ඥානෝ සම්පතක්ඛණය සම්පතං සම්පේ සත්තානං මේ ආරණ්‍ය ජාතිකයේ දෙවියන් දක්වා තියෙන බන්දරම අසුන්නාදාන්නේ කිච්චම් අසුන්නාදාන්නේ